ස්වාමීන් වහන්සේ අවසරයි තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉපදුනදා සිට ආයතන හයෙන් ස්පර්ශ කරගත් අරමුණු මනසේ සංඥාවෙන් අල්ලාගෙන තියෙන තැන වරහණ ටික කියලා තියෙනවා තැම්පත් වෙලා තියෙන. හැටියට නේද මේ ආයතන හයෙන් ගන්න අරමුණු හඳුනා ගැනීමක් කරන්නේ. ඔව් පෙර භවවල සහ මේ භවයේ අපි දේවල් පිළිබඳව කලින් හඳුනාගෙන තියෙන සංඥා සටහන් තමයි අපට ප්‍රධාන වශයෙන් මේ ආයතන වලින් ගන්න අරමුණු පිළිබඳ තීරණ ගන්න ඉදිරිපත් මුලින්ම උදව් වෙන්නේ. හැබැයි අපි දැන් මේ සතිපට්ඨානය තුලින් කරන්නේ ඒ పూర్ව අරමුණු పూర్ව සංඥා මතම යැපෙන්නේ නැතිව ඒ పూర్ව සංඥා වලින් නිගමන දෙන්න යන්නේ නැතුව මේ අරමුණේ මේ මේ නාම රූප ධර්මයන් තුල මේ මේ වෙලාවේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපට දකින්න මනස පුහුණු කිරීමයි. එතකොට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ඇත්තටම අතීත අරමුණු වලින් තීරණ ගන්න එක නම් ඒකත් Tamanට එතකොට පෙනෙනවා දැනෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ මනසේ දැන් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සන ධම්මානුපස්සනවලදී දේශනා කරන සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානති. ඒතකොට රාගසිත රාගසිතයි කියලා දැනගන්න. දැන් රාගසිතක් ඇති වෙන්නේ කොහොමද? අර ආරම්මණය පිළිබඳ සරාගී විදිහට තීරණ ගන්න. ප්‍රතිචාර දක්වනවා. ඒතර සරාගී විදිහට තීරණ ගන්න ඇයි කල්ැතුව ඒ පිළිබඳව හිතලා තියෙන යම් යම් ප්‍රියශීලී ගති ලක්ෂණත් එක්ක ඒව තුලින් තමයි දැන් මේ අරමුණ දිහා බලන්නේ. දැන් එතකොට මෙතන පටලවිල්ලක් ඇති වෙලා තියෙනවා. හැබැයි සිත ගැන අවධානය යොමු කරලා සිහිය පිහිටුවාගත්තු ගමන් දැන් මේ පටලවිල්ලකුයි ඇති වෙලා තියෙන්නේ කියන එක Tamanට දැනෙන්න ගන්නවා. පෙනෙන්න ගන්නවා. එතකම් පැටලිලා තමයි තියෙන්නේ. හැබැයි සිහිය පිහිටවාගත්තු ගමන් අපිට පටලැවිල්ල පෙනෙනවා. එතකොට තමයි සරාගං චිත්තං සරාගං චිත්තං ති පජානාති. ඒ රාගසිත රාගසිතක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රාගසිත හැටියට හඳුනා ගන්න බෑ. අපට පේන්නේ අර බාහිර අරමුණේ විචිත්‍රත්වය, ඒකේ තියෙන ප්‍රියශීලී බව, ඒක අත්පත් කරගැනීමේ හැඟීම, වැළඳ ගැනීමේ හැඟීම ඔය ටික එනවා මිසක් අපිට මේ මගේ මනසේ ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ කියන එක පේන්නේ නැහැ. ඉතින් ඒක පේන්නේ සිහිය පිහිටියන්න පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් මනසේ ක්‍රියාවලිය තමයි අර කලින් ඇතුළත් කරලා තියෙන දත්ත අනුව තමයි දේවල් වල දේවල් පිළිබඳ තීරණ ගන්නෙ. ඉතින් එතනමයි වරදින්නේ. ඉතින් ඒ ඒ පොදු වැඩපිළිවෙලෙන් නිදහස් වෙලා නිදහස්ව අරමුණත් සිතත් ගැන අවධානය යොමු කරන්න තමයි සිහිය පුහුණු කරන්න කියන්නේ.